ප්‍රධානම ප්‍රශ්නය. ඒ කාමසු කල්පනාන හොඳ නැහැ අයින් කරන්න ඕනේ කියන එච්චර බල කියන දෙයක් නෙවෙයි. මොකද ඒ ගියසු දන්නවා ඒක ආධිනව දන්නවා. ඒක මාත්‍රිකම සංයෝගයේ දුකයි අනරියයි අනත්ත ධම්මිකයි කියලා ඒකක් ගන්නවා. නමුත් මේ මැද තියෙන මධ්‍යකසවද හම්බුනාට පස්සේ අපි ඒක හම්බෙනවා කියන හම්බුනාට පස්සේ ඒකට ඇලෙන ඇලීම නිසා අදින කාමසු කල්පනාන යෝග වගේම පැටලෙන්නක් වෙනවා. ඒක නිසා මජ්ජිම සූත්‍රය නැත්නම් තිසමිතිය සූත්‍රයේදී වගේ සර්වඥයන් සඳහන් කර තිනවා උබෝ අන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන නිප්පති. මේ අන්ත දෙක දෙක හොඳට දැනගෙන නැදවත් නොඇලෙන්නා වූ. ඒ කුසියාර තමයි බුදුහාමුදුරුවෝ මහා පුරුෂය කියලා කියන්නේ. එයාට බෑ සංහාය කොක්ක වදින්න. කොක්ක වදින්නේ නැහැ. නිසා භාවනා කරන්න පටන් ගන්නතර පස්සේ අපි කියනවා දන් නොදී ඉන්නගෙන දන් දෙන්න පටන් ගන්නතර පස්සේ ඒ දන් දෙන්න නොදී හොරකම් කරන ජීවිතයට වැඩිය දන් දෙන ජීවිතේ හොඳයි කියන එකට බැඳීමක් ඇති වෙන එක උත්සව කෝණේ කරලා බලනකොට නම් වැරද්දක් තමයි. නමුත් කමක් නැහැ කියලා තමයි යන්නේ ආධ්‍යාත්මික ආගමික ජීවිතේ. හොරකම් කරනවට වැඩිය දන් දෙන්නේ කොහොමද? නමුත් අනිවාර්යයෙන්ම දන්නවා මේ පිළිස් හොරකම් කරන ජීවිතයේදී දන්දන ජීවිතයේට ඇලීමක් ඇති වෙනවා. හොරකම් කරන ජීවිතයෙන් දෙන පිළිකුලක්. Tamange හෝ අනුන්ගේ. නමුත් දන්දන ජීවිතය හොඳයි කියලා හිතනවා. ඒක කඩන්න එහෙම නැත්නම් ඒකට වැඩි ඒක තියෙන අදිනව පෙන්වන්න මතක් කරනවා. දන් දීම කියලා කියන්නේ කලයුත්ත කිරීම නම් අප්‍රමාදය. අපි ඊට වැඩිය තවත් අප්‍රමාදයේ පළුවක් තියෙනවා නොකලීසු නොපනත්කන් නොකිරීමේ අප්‍රමාදය. නොපලේසු නොකර නොපරස්කා නොකිරීමේ අප්‍රමාදය කලියුතු යුතුයම් කිරීමේ අප්‍රමාදයට වඩා ශ්‍රේෂ්ඨයි කියලා කියනවා. ඒක ධර්මී විකුණන්න හරිම අමාරු අදහසක්. අපේ රටේ හරිම කැමැති කලියුතු පින්කම් කර කර සමාජයේ මේ කාකෝල නම ගන්නවා. අනේ හැරෙන්නේ. එහෙම නැත්නම් පුරණේ වල. නමුත් ඒකකට කවුරු හරි කියලා කිව්වොත් එහෙම කලියුතු කිරීම කලිත කිරීමෙහි අප්‍රමාදී කියලා එකක් තියෙනවා නොකලේසු නොකිරීමේ අප්‍රමාදය තියෙනවා ඔය දෙකෙන් අවසනාදී නොකලේසු නොකිරීම ශ්‍රේෂ්ඨ දැනග සඳහන් කරලා තියෙනවා කියලා කිව්වොත් උගෝද ඉගෙන ගන්න. මොන නොකලේසු නොකිරීම තමයි කියන්නේ. ඒ රටවාදියන්නේ නැහැ රටවාදියෝ කියන්න ඕන නැත්නම් මොනම නැගීමක්වත් නැහැ. සසෙන් මරන අවස්ථාව නොකරන්නේ කන්නේ. ප්‍රධාන කරන අවස්ථාව මොකක් නොකරන්නේ කන්නේ. අර වගේ නෙවෙයි අපමෙයයි අනුපමෙයයි කියලා සඳහන් කරලා තියෙනවා කුසලයේ. මෙන්න මේ දෙකේදී දැන් අපි හිතමු එක්කෙනෙක් හොරකම් කරගෙන සිල් දානට ආවා. ඉතින් ආ දැන් තමන්ගේ දාන ජීවිතය ගැන බොහොම උදාහරණයක් නම්බුකාරව කතා කරනවා. ඒක තව කෙනෙක් කියනවා මම ධනොත් දෙනවා හිලුක් කරනවා කියලා. ඒ පුද්ගලයා බලන්නේ දන් දීම පමණක් කරලා තියෙන නොරකින්ගෙන තමන්ගේ පහත් මට්ටම දෙන තමන් ඉහළ මට්ටමෙන් කියලා තමන්ගේ සීල ජීවිතයට ආකර්ෂණය බැඳීමක් ඇති කරගන්නවා. ඒ සාමාන්‍ය ආධ්‍යාත්මික බලනකොට ආගමික වශයෙන් කොහොමද දෙයක් තමයි. නමුත් මේ මජ්ජේ සූත්‍රයේ කියනවා එන්නේ විදිහට හලයුතු ගැටි අතහැරලා අලුතින් සොයා ගන්නාලදී ශ්‍රේෂ්ඨ සීල ජීවිතයේ මොකද්ද ආදී කමයක් තියෙනවා. ඒ ආදීනමේ දකින්න නම් සීලෙන් අතර වෙලා සමාධියට යන්න ඕනේ. සමාධිය ගියාට පස්සේ තේනවා සීලේදී අපිට ලැබෙන්නේ ආමිෂ සැප. එළව පරිලෝ වශයෙන් ලැබෙන ආමිෂ සැප සමාධියේදී මෙලවදීම නිර්ආමිෂ සුඛ විඳින්න පුළුවන්. ඒක කළ හැකි මිනිසෙකුට පමණයි. ඒක කළ හැකි අර ශික්ෂාව තුළින් පමණයි කියලා දාන සීල දෙකම කරන එක නම් යම් විදියකට සමාධියකට පිටලා චිත්ත ධම්ම සුඛයක් විවේකද පිසුඛයක් ලැබුවා නම් ඒ පුද්ගලයාට පේනවා තමන් කාම ලෝකේ රූප ලෝකේ දෙකේම සැරිසරන නිසා මේ කාම ලෝකේ පමණක් ඉඳගෙන කටයුතු කරන ඇත්තෝ එක්ක අන්දයෝ එනසම් එකස් කොට්ටියෝ දෙක හැපෙන්නේ එක හැපෙන්න මිනිහට ගැඹුරු පේන්නේ තමන් ඇස් දෙකෙන් බලන නිසා ගැඹුරු පේන්න පටන් ගන්න වෙනවා මේ ලෝකේ ඉන්න ජනතාවගෙන් 99කටත් වැඩි 100ක ප්‍රදේශයක් සම්නික්කර මේ කාම ලෝකේ ගත කරනවා එතකොට සමාජයකට ගිහිල්ලා රූප ලෝක රූප ලෝක ආශ්‍රිතකම කරන්න පේනවා කොච්චර මේ ධර්ම සත්‍ය වුණත් සත්‍ය වුණත් සැපයලවන සුළුණත් වැඩි ජනතාවක් අර ලාමක කුසලයේ සතුට වෙනවා. අධි කුසලයට කම්මැලි වෙනවා. ඒ නිසා මුලදීම මම පෙන්නවා සමාජයක් ඉදිරියට ගියා කාලකාරාම සුද්ධකාරාම පුත්‍ර අසිතාවකට මොකද උනේ කියලා. ඒ පුද්ගලයාට තේරුම් ගන්නවා සමාධිය මේ සුඛේ ලැබෙන නිවන සොරවක් ආදී පමණයි, తాවකාලිකයි. ආයතන නිවන ධානයක් හැදෙනවා, වැටෙනවා. ඒක කවදා ඇත්ත ඇති හැටි දැකීමේ විපස්සනා තමයි මේ සමාධියේ තියෙන අඩුපාඩුව නැති තැන කියලා ඇති හැටි දැකීම නම් විපස්සනාව ශ්‍රේෂ්ඨ කළ සලකනවා කියලා කියන්නේ දැක්කේ නැත්නම් නිවන වගේ කියලා හිතා ගන්න අඩු ගානේ තාක්ෂණික පැත්තෙන් මතවාදීව හෝ මේක තේරුම් ගන්න. ඒක නිසා අධි කුසලයේ මොකද්ද කියලා හොයාගෙන ඒ සඳහා වැරදුනත් උත්සාහ කරනවා. පුදුමාකාර වටනකමක් තියෙනවා. ඒ සඳහා තමන් මේ අංක දෙක අතහැරීමෙන් සංශ්ලේෂණය කරගන්නා වූ මැදමාවතට නොඇලීම අත්‍යවශ්‍ය අංගයක් වඩපත් වෙනවා. නම් දෙන්නේ නමුත් දන් දුන්නා කියලා ඒකේ ආඩම්බර වෙන්න යන්න එපා, තණ්හා මාන විචය ඇති කරන්න එපා. සීල රකින්න නමුත් ඒ රකින්න සීලේ නිසා අනුපහත් කරන තමන් උසස් කරලා තණ්හා මාන විචය වැඩි වෙන තැන ඉඳ මගහරින්න එපා, නොබල ඉන්න එපා. ඊට පස්සේ ඒක කරනකොට සමාධියක් වඩන්න නම් සමාධිය තියෙනවා. ඒ තණ්හා මාන විචය ඇති කරන්න පුළුවන් නිසා විපස්සනා පමණයි පටන් ගත්ත තැන ඉඳලම කිසිම විදිහකට සංහාවක් මායාවක් දෘෂ්ටියක් ඇති කරන්නේ නැතුව ඒ විපස්සනා ධර්මයට ප්‍රේම නොකර යන ගමනක් තියෙනවා. ඒ නිසායි මේක සාමාන්‍ය කෙනෙකු ගන්න අමාරුයි. කිසි කෙනෙක් බාර ගන්න කැමති නැහැ. මොකද ඒක අර මැදමාවතට ප්‍රේම නොකරන ගතිය. මජ්ජේ මනසාන ලිප්පති. මැදවටවත් ආශා කරන්නේ නැති නිසායි අර පස්වක මහනුවරට පවා මේ බුදුහාමුදුර හොයාගෙන ඉන්න කියන බණ තේරුම් ගන්න බැහැ. ඒ නිසා යසෙත්තාවකට පවා මේ Taman දැනට ලබලා තියෙන මේ ධ්‍යානෙ අයින් වෙන්න ඕනේ කියන හැඟීමක් පහළ නැති. ඒ නිසා විපස්සනාව ප්‍රතිඵල නැති වුණත් ඒ සඳහා කරන ප්‍රයත්නය සඳහා කරන යෙදවම පවා මට නිවනේ කියන උපේක්ෂා ගතිය එහෙම නැත්නම් අශෝක ධර්මයේ සම්පන්න වෙන ගතිය පුදුම විදියට මුලින් ඉඳලා පුහුණුවක් ඇති කරලා දෙනවා. ඒ නිසා කවදා ප්‍රතිපස්සනා කරන කෙනෙක් ප්‍රාර්ථනා කරන්න එපා මේ මුළු ලෝකෙම විපස්සනා කරන්න බාටපත් වේවා කියලා කවදාවත් වෙන්නේ නැහැ. ඒකයි. හැමදාම විපස්සනා කරන පිට සුළුතරයක්මයි. සම්‍යක් දෘෂ්ටි හැමදාම සුළුතරයක් නිසා කෙනෙක් කියනවා බෞද්ධ රාජ්‍යයක් හදන්න ඕනේ කියලා ඒ හීන ලෝකේ තමයි. කතාවක් කියන්නේ. කවුද ඒකට හරක් මරන්නේ? කවුද දూరు මරන්නේ? කවුද කුකුල ගන්න. ඕකට සම්බුදයක් ඕනමයි. අතම් බිස්නස් එක කරන්න බෑ. මොකද බෞද්ධ උකට මකන්න ඕනේ. කවුද කපන්නේ? මේ ලෝකේ තියෙන්නේ ඔය අච්චාවේ. ඔය සංකල්පතාවේ. ඔය ලෝකේ හදලා ඔක්කොම බෞද්ධ කරගෙන මුත්සාහ මේ තමයි නිවන් දකින්න හදනයි කියලා කියන්නේ ගාන්සපාදේශන තමයි. ඔය ගුණය කරත් එකක් එක දාලා තමන් මේ වගේ ප්‍රතිපදා හොයන්නේ ඒකෙත් නෑනේ. ඉස්සෙට යනවයි කියලා කියන්නේ නිවන පිළිබඳ සෑහෙන සැකයක් හිතේ තියෙනවා. ඒක අමාරුයි. ඒක මේ වශයෙන් අපට අමාරුයි. චින්තාමය වශයෙන් තමයි දිරව ගන්න අමාරුයි. ඒ ඔක්කොම තියෙදි භාවනා කරනකොට මේක මතුවෙනකොට කරප්පන් වෙනවා. සහලවනවා. දාඩිය දානවා. කන්කොලතේ වගේ නැතේ. ඒ මොකද මේ විපස්සනා ගමන යන්නේ ගමදි ඉහළට. වැල්ල දිගෙත් නෙවෙයි, රළ දිගෙත් නෙවෙයි. වැල්ලට වැල්ල වැල්ල යනකොට නම් ඉතින් අදලා යන ගැටියක් තියෙනවා. මේ විපස්සනා යන්නේ මේ පැත්තට නිසා මේ සර්වඥාන්සේගේ දේශනාව තමයි පංචාලිස්වස්ස බුද්ධ කෘත්‍යය. පටන් ගන්නකොට කියන්නේ මේ ලෝකයා බොහෝ වශයෙන් ඇලිගලි වාසය කරනවා වූ මේ අන්ත දෙකට ආදී. ඒ හුදී ජනතාවට කියන කතාවක් නෙවෙයි. වික්කවේ අබ්බචිත කියන පද දෙක අස්සේ තමයි මේ මනකට තියෙන්නේ. හැබැයි මේ වික්කවේ අබ්බචිත කියන කවුරුත් දෙන ආරක්ෂමක් නෙවෙයි සංසාර බය දන්නා වූ සංසාර බයෙන් කටයුතු කරන්නා වූ ඕනම කෙනෙකුට මේක උතුම්ක් වශයෙන් බලව ගන්න පුළුවන්. ඒක නිසා මේ පටන් ගන්න දැනේ ඉඳලම ඒ අන්ත දෙක හඳුනා ගැනීම ඉතාමත් වැදගත්. පොත්වලින් නෙවෙයි Tamangeම අත්දැකීමෙන් අඳුරන මෙන්න මේක තමයි සුඛෝපභෝගී කියන්නේ මේක තමයි අතිශෝක්තිය කියලා කියන්නේ මේක තමයි සාමසුකල්ලිකාණෝගී කියලා කියන්නේ මේක තමයි අත්තිරමතාන් යෝගී කියන්නේ කියලා අනන්තවත් අපේ ජීවිතයේ වෙන හැම සිද්ධියකම ওই දෙකේ එකට වැටෙනවා ඔය දෙකෙන් එකට වැටෙන්නේ නැතිනම් කවදාකවත් මතකෙට යන්නේ අපිට දෙයක් වලටපත් වෙන්නේ නැහැ ඒක ඔක්කොම නිකන් ගියාරු ගහක් අපිට වැටෙනවා. ඒ නිසා හරියට ඒක ඕවර්ලොක් කරනවා. ඒක ඉක්මවලා බලනවා. ඒ නිසා අපි බොහෝම පාච්චලයක ලාවට සලකන දේ තමයි මධ්‍යම ප්‍රතිපදාව. වැඩියෙන්ම තියෙන්නේ ඒක කවදාවත් අපි ඒකට අගය කරන්න දෙන්නේ නැහැ. ඒ මොකද හේතුව අර අන්ත දෙකේ ගියස්තාව විචිත්‍රතාවය නිසා. ඒ නිසා මුදුර අන්ත දෙක දැනගෙන ඒ දෙක ඉවත් කෙරුවොත් ඉවත් කරනවා කියන එක ගොරෝසු තැනින්ලා සියුම් තැනට යන ගතිය එන්නේ එන්නේ එන්නේ අපිට තේරෙන පටන් අර ගන්නවා මධ්‍යම ප්‍රතිපදාව කියලා දෙයක් අගේ සමස්තේ ගන්න නැහැ එතන එතන සංශ්ලේෂණය කරන්න ඕනේ මේ මොහොතේ සංශ්ලේෂණය කරලද මධ්‍යම ප්‍රතිපදාව ඊගාව චිත්තක්ෂණයට වැඩන්නේ ඊගාව චිත්තක්ෂණ සම්පූර්ණ නවතිලා ඉන්නවා සම්පූර්ණයෙන් එළඹ සිටින්න ඕනේ අන්න ඒ ගතිය තමයි ඔය සතියේ පේන්න තියෙන්නේ සති චෛතසිකයේ හැම වෙලාවෙම පැමිණෙන